අපි දේශීය ක්‍රියාවලියක් ඇතුලේ රට අභ්‍යන්තරයේ කරන යුක්තිය පසදලීමේ යාන්ත්‍රණයක් පිහිටුවීම හරහා පමණයි මේකට සාධාරණ විසඳුමක් ලබා දෙන්න පුළුවන් වෙන්නේ. ඒ උතුරේ නැගෙනහිර, ඒ වගේම රටේ සෑම තැනකම පහුගිය කාලයේ ඇතිවෙච්ච මේ මානව හිමිකම් උල්ලංඝනය වීම පිළිබඳව ආපසු හැරී බැලීමක් කළ යුතුයි. ඒ ආපසු හැරී බැලීම රට අභ්‍යන්තරයේ අපේ යාන්ත්‍රණයක් තුළ ක්‍රියාවට නැගිය යුතුයි. නිසා 24 වෙනිදා කවර යෝජනාවක් ඇමරිකා එක්සත් ජනපදයේ හරහා ඉදිරිපත් වුණා. ඒ යෝජනාවේ එලෙසම බාරගත යුතුයි කියන ස්ථාවරය අපි නැහැ. ඒක එහෙම අපි බාර ගන්න ඕනේ නැහැ. ඒ ඇමරිකා එක්සත් ජනපදයේ කියන්නේ එක්සත් ජාතිකයේ සංවිධානය මෙහෙවනු ලබන ලෝක පොලිස් කාර්යය. ඇමරිකා එක්සත් ජනපදයට ඕන විදිහටම අපි අපේ රටේ ප්‍රශ්න විසඳන්න ඕනේ නැහැ.